ධර්මානුශාසනාව දෙදහස් එකුළහ වසරේ වෙසක් පුන් පොහෝදාට යෙදෙන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මංගල්‍යොත්සවයට අපි අද සිටම පිළිවෙතින් පෙළගැසෙමු. අද ධර්මානුශාසනා පැවැත්වීම සඳහා ගෞරවනීය ආරාධනා ලබන්නේ අතුරුගිරිය නෙළුම්විල සදහම් පදනමේ නිර්මාතෘ අනුශාසක ධූරන්දර පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින්ද්‍රයන් වහන්සේයි. සදහැවතුනි ධර්මශ්‍රවණයට ප්‍රථමයෙන් අපි පන්සිල් සමාදන් වන්නට සාදුකාරයක් දී নমස්කාරය කියමු.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 ධර්ම දේශනාවක් ශ්‍රවණය කරද්දී විශේෂයෙන්ම අපි තුල තිබිය යුතු කරුණු කීපයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. බණ අහන කෙනෙක් තුල ධර්මය ඇසීම පිණිස අප්‍රමාණ ආසාවක් හිතේ තියෙනට ඕන. ඒක තමයි පළවෙනිම අංගේ. අංගුත්තර නිකායේ සුස්සූසති කියන දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා බණහන කෙනෙක් තුල තිබිය යුතු අංග පහක්. පළවෙනි එක සුස්සූසති කියන්නේ ධර්මය ඇසීමේ ආසාව. දෙවැනි කාරණේ සෝතං ඕදහති. සෝත කියන්නේ කනට. කන් යොමු කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. තුන්වෙනි කාරණේ තමයි අඤ්ඤාය චිත්තං උපට්ඨපේති මම මේ ධර්මය අවබෝධ කරගන්නවා වටහා ගන්නවා කියන අදිෂ්ඨාණයෙන් හිත පිහිටවන්න කියනවා හිතේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන හිත පිහිටව ගන්න ඕනේ ධර්මයේ මන් තේරුම් ගන්නවා කියන අදහසින් හතරවෙනි කාරණේ අත්හං ගන්හාති. දේශනාවේ කියවෙන ධර්ම කරුණු මතක තියාගන්න, ග්‍රහණය කරගන්න, අර්ථයේ ග්‍රහණය කරගන්න ඔබ දක්ෂ වෙන්නට ඕනේ. පස්වෙනි එක අනත්තං ත්‍රිංචති. අනවශ්‍ය දේවල් සියල්ලම හිතින් බැහැර වෙන්නට ඕනේ. දැන් මේ වෙලාවේ ඔබ සූදානම් වුණේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ නිසා වෙන බාහිර ලෝකෙ කිසිම දෙයක් ඔබට දැන් අදාළ නැහැ. අනිස් සියල්ල හිතින් බැහැර කරලා ධර්ම දේශනාවටම හිත යොමු කරන්නට ඕන. පින්වතුනි අද අපි මාතෘකා කරගත්තේ පුට්ටස්ස ලෝක ධම්මෙහි මේ ලෝක ධර්මතාවයේ ඉදිරියේ මොකද්ද මේ ලෝක ධර්මයේ අටලෝ දහම. ලාභාලාභ, නිന്ദා ප්‍රශංසා, සැප දුක යසායස මේක හැම කෙනෙකුටම ලැබෙන ලෝක ධර්මතාවයක්. චිත්තං යස්ස නකම්පති කෙනෙක්ගේ හිත කම්පාවට කම්පණයට පත් වෙන්නේ නැත්නම් අශෝකං විරජං කේමං විරාජමානව ඒකේ නොසැලී ඉන්න පුළුවන් ශක්තියක් කෙනෙකුට තමන් තුලින්ම ගොඩනගා ගන්න පුළුවන් නම් ඒ තම මංගල මුත්තම අන්න ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් අපි බලමු මේ කරුණු අපේ ජීවිතයට කොහොමද අපි ගලප ගන්න පින්වතුනි පෘතජන කෙනෙක් වුණත් සෝවාන් මාර්ගය යන සද්ධානුසාරී ධම්මානුසාරී කෙනෙක් වුණත් සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක් වුණත් සකදාගාමි අනාගාමි අරහත් ඒ විතරක් නෙවෙයි පසේ බුදු කෙනෙක් වුණත් බුදුරජාණන් වහන්සේ නමක් වුණත් අෂ්ටලෝක ධර්මයට මූණ දෙන්න සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේට අනන්ත නින්දා පහස කරපු පිරිස් හිටියයිදා අතීතයේ බුදුරජාණන් වහන්සේලාටත් නින්දා පහස කරා මිනිස්සු. නොයේ කිරිහැර පීඩා කරා. අනාගතයේ යම්තාක් පහළ වෙනවද ඒත් බුදුරජාණන් වහන්සේටත් නින්දා කරන අය ඉන්න එක අවස්ථාවක ධම්මපදයේ තියෙනවා. අතුල කියලා උපාසකෙක් බුදුරජාණන් වහන්සේගෙන් එවැනිම ප්‍රශ්නයක් අහපු වෙලාවේ මේ මිනිස්සු නින්දා අපහාස කිරීම බැනවැදීම ගැන බුදුරජාණන් වහන්සේ වදාලා කෝරාණමේතං අතුල අතුල අතීතේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා අතරත් බැනුම් අහපු නැති කෙනෙක් නැහැ. වර්තමානයේ වැඩ සිටින මේ තථාගත බුදුරජාණන් වහන්සේත් නොඑක් දෙනාගේ නිന്ദා පහස බුදුරජාණන් වහන්සේට බණිනා ඉන්නවා. අනාගතේ යම් තාක් බුදවරු පහළ වෙනවද ඒ අයත් මේ නිന്ദා පහසයන්ට ලක් වෙනවා. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේලාත් පසේ බුදවරුත් පසේ බුදුවරුන් ගැන තියෙන නොයෙක් දේශනාවල උන්වහන්සේලාට නොයෙක් විදියට මිනිස්සු හිංසා පීඩා කරලා තියෙනවා. රහතන් වහන්සේලාට නොයෙක් හිංසා කරදර සිද්ධ වෙනවා. එතකොට මාර්ගඵල ලැබුවත් පෘතජන කෙනෙක් වුණත් සාමාන්‍ය ජීවිතය ගත කරත් ඒ හැම කෙනාටම පොදුවේ මූණ දෙන්න සිද්ධ වෙන ප්‍රශ්නයක් ගැනයි අද අපි කතා කරන්නේ. කොහොමද අපි හිත හදාගන්නේ? බලමු අෂ්ටලෝක ධර්මයේ ලාභ කාලයකට ලැබෙනවා හරියනවා. හොඳට ඉඩ කඩන් දියුණු වෙනවා, ගෙවල් දොරවල් ලැබෙනවා. ඉක්මනින් ඒව හදාගන්න පරිසරය හැදෙනවා. බැංකුව වලින් කතා කරලා ණය දෙන කාල තියෙනවා. ඊළඟට තමන් කඩයක් දැම්මත් ව්‍යාපාරයක් පටන් ගත්තත් ඉක්මනින් දියුණු වෙලා එනවා ලාභ ලැබෙනවා මිනිස්සු සලකනවා ලාභ කාලෙකට අපි කියන්නේ සාමාන්‍ය වැලේ වැල් නැහැ කියලා මොකවත් හරියන්නේ කාගෙන්වත් දෙයක් ඉල්ල ගන්න බෑ. උදව්වක් උපකාරයක් කරන්න කෙනෙක් නෑ. එදා වේල කන්න බැරි මට්ටමට අතේ සතේ නැතුව අන්ත දුප්පත්කමට වැටෙනවා මේ සල්ලි තිබ්බ අතේ හොඳට සල්ලි ගැවසිච්ච අය. එතකොට ලාභ වගේම අලාභත් ලැබෙනවා. සැප සම්පත් ලැබෙනවා දරුවෝ සලකනවා නෑදෑ පිරිවර ඉන්නවා වට කරගෙන ඒ සැප සම්පත් යාන වාහන ආදී සැප සම්පත් හැම දෙයක්ම හොඳට ඉහළින් ලැබෙන කාල තියෙනවා. ඒ වගේම තමයි සැප වගේම දුකත් එනවා. නොයෙක් ලෙඩ රෝග හැදිලා දුක් විඳින්න වෙනවා. මිනිස් ගෙවල් දොරවල් වල වෙනදා සලකපු දරුවෝ හිටි ගමන් දෙමව්පියන් එළියට ඇදලා දානවා. එතකොට ඒ වගේ නොයෙක් ප්‍රශ්න දුක් පීඩා කවුරුත් නෑ නෑදෑයෙක් නෑ හිතවතෙක් නෑ යාළුවෙක් නෑ හැමෝගෙම ප්‍රශ්න කරදර දුක් ඇති වෙන කාලා තියෙනවා. එතකොට සැප වගේම දුකත් ජීවිතේ විටින් විට මතුවෙලා අපිට විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි නිന്ദා ප්‍රශංසා කාලයකට ಗುಣ කියනවා, ಗುಣ ගායනා කරනවා, ගීතිකා හැටියට ಗುಣ කියනවා. මිනිස්සු ඈත තියා ඉඳන් ගරු කරනවා, වන්දනා කරනවා. හාමුදුරු නමකට උනත් එහිමයි. ඈත තියා මිනිස්සු ඇඳගෙන එනවා, ಗುಣ කියනවා, ප්‍රශංසා කරනවා. කාලෙකට ඒ ಗುಣ කියපු කටවල් වලින් ආපස්සට බනින්නේ නැද්ද බනිනවා නිඳා කරනවා බනිනවා ඒ අයම ඊට විරුද්ධව වැඩ කරනවා එතකොට ඒක තමයි ලෝක ස්වභාවය නින්දා වගේමයි ප්‍රශංසාත් ප්‍රශංසා කරලා ಗುಣ කියනා වගේමයි නින්දාත් වෙනවා සමහරු මේවට මූණ දෙන්න බැරුව සියදිවි හානි කරගන්නවා අපිට මිනිස්සුන්ට මූණ දෙන්න බෑ අපිට රටේ තොටේ බැහැලා යන්න බෑ පාර යන්න බෑ අර මිනිස්සු hina වෙනවා මේ අය අපිට මෙහෙම කියනවා. අර මිනිස්සු අපිට ලැජ්ජාවට වගේ හිනාවේ අපි කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නේ? අන්න එවැනි ප්‍රශ්න ඉදිරියේ සමහරු ගන්න තීරණ මේ අටලෝ දහමට මූණ දෙන්න බැරි වුණාට පස්සේ හිතේ එන ආවේගයත් එක්ක ගන්න තීරණ වලින් මුළු ජීවිතේම විනාශ වෙලා යන සමහරුන්. ඔබ දැකලා ඇති ඔබ බලන්න මානසික රෝහලකට ගිහින් පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න ඒ ඉන්න අයගේ ජීවිත දිහා. ඔබ සාමාන්‍යයෙන් එවැනි මානසික රෝහලකට ගියොත් මානසික රෝගීන් එකතු කරගෙන ප්‍රතිකාර කරන තැනකට ගිහින් බැලුවොත් ඔබට දකින්න ලැබෙයි සමහරු ඉන්නවා ඇඳන් වල බැඳලා ගැට ගහලා තියලා තියෙන. හොයලා බැලුවොත් එක්ක වෛද්‍යවරයෙක් හැටියට හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර ඉංජිනේරු උපාධිධාරීන් ඉන්නව අද පිස්සු හැදිලා ඇඳන් වල ගැට ගහලා. ගුරුවරු හැටියට හිටපු අය ඉන්නවා අද ඇඳන් වල ගැට ගහලා. බැංකුව වල වැඩ කරපු හොඳ ඉහළ නිලතල දරපු අය. එතකොට ඒ වගේ මේ සමාජයේ හැම ස්තරයකම කොයිතරම් උගත් උනත් මොනතරම් සල්ලි බාගේ තිබුණත් කොයිතරම් රැකියාවල් කරගෙන හිටියත් මොන විදිහේ සල්ලි අතේ ගැවසුණත් මොනතරම් නම්බුනාම කීර්ති ප්‍රශංසා ඇතුව හිටියත් ඒ සියල්ල සැනින් නැති වෙලා යනකොට බොහෝ දෙනෙකුට දරා ගන්න පුළුවන්කමක් නැහැ මේ අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ හිත හදා ගන්න ශක්තිය නැහැ. ඊට පස්සේ පිස්සු හැදෙනවා. මානසික රෝග හැදෙනවා. කල්පනාව නැතුව යන ඔහි බලාගත්තු අත බලාගෙන ඉන්නව අනේ ඇයි මට මෙහෙම වුනේ? මොකද්ද මට මේ වෙච්ච විනය ওই විදිහට දුක් වෙනවා පසුතැවෙනවා අන්තිමට නොයේ රෝගීන් බවට පත් වෙලා පිස්සු හැදෙනවා ඊළඟට සමහරු ඒවෙන් බේරෙන්න කරගන්න දේවල් වලින් විශාල විනාශ වලට පත් සමහරු සීදි විහානි කරගන්න. කෝච්චියට පයින්නවා. ගිනි තියාගන්න. එතකොට ඒවෙන් වෙන්නේ Tamanට කෙනෙක් හිතන්නේ මම මැරුණට පස්සේ ප්‍රශ්න ඉවරයි. ජීවත් වෙලා ඉන්න නිසානේ මේ ඔක්කොම මැරුණාම ඉවරයි කියලා හිතනවා. එතනින් ඉවර වෙන්නේ එතනින් ආයෙමත් පටන් ගන්නවා. සමහර විට ආත්ම භාව තව ගණනාවක් විඳවන්න අකුසලයක් එතනින් රැස් කරගන්නවා. ඒ නිසා පිංගුතුනේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙන වැදගත්ම කාරණේ තමයි පුට්ඨස්ස ලෝක ධම්මෙහි මේ ලෝක ධර්මතාවයේ ඉදිරි ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක යස ආයස මේක හැම කෙනෙකුටම පොදු වෙච්ච ධර්මතාවයක් මාර්ගඵලලාභීෙක් වුණත් සාමාන්‍ය පුතත්ජන කෙනෙක් වුණත් හැම කෙනෙකුටම මේ අෂ්ටලෝක ධර්මයට මෝන දෙන සිද්ධ වෙනවා මේ අටලෝ දහම ඉදිරියේ චිත්තං යස්සන කම්පති අපේ හිත කම්පාවට පත් නොවි තබාගන්න පුළුවන්නං අන්න ඒකම අපට අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා අසෝකං විරජංකේ මං එයාට කම්පාවට පත්වෙන්නේ නැති අෂ්ටලෝක ධර්මයේ ඉදී නොසැලෙන හිතක් ඇති කරගන්න පුළුවන් නම් ඒකත් මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන. දැන් මම ඔබට කියලා දෙන්නම්. අපි හැම කෙනෙකුටම ප්‍රශ්න තියෙනවා. නොයෙක් නින්දා අපහස ඇති වෙන කාලා තියෙන. ඔය කියපු හැම දෙයක්ම අටලෝ දහම හැම කෙනෙකුටම පොදුයි. එතකොට අපට දුකක්, ප්‍රශ්නයක්, පීඩාවක්, හිතට ලොකු පීඩනයක්, වේදනාවක් ඇති වෙනකොට කොහොමද අපි ධර්මයෙන් හිත හදාගන්නේ කියන එක මම ඔබට පෙන්ලා දෙන්න. අපිට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ ගැන හිතලා හිත පහදවාගෙන උන්වහන්සේට ඇතිවෙච්ච ප්‍රශ්න ගැන හිතන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ගමු මෙහෙම. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මට මෙහෙම වුනේ? මොකද්ද මං කරපු පව? මොකද්ද මගේ කර්මය? ඔහොමනේ කියන්නේ අපිට දුකක් ඇති වුනහම. එතකොට යාට හිතන්න පුළුවන් අපේ ජීවිතේ දැන් අපි සාමාන්‍ය පුතත් ජනය හැටියට කෙනෙක් දුක් වෙනවා වගේ නෙමෙයි මේ හැම කෙනෙකු දැන් කෙනෙක් කියන්න පුළුවන් මොකද්ද මං කරපු පව කියලා තමන් ගැන තමන් හිතන්න පුළුවන් මං පවකාරයෙක් නිසායි මට මේ දුක් එන්නේ මේ ප්‍රශ්න ඇති වෙන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ ගැන ගත්තොත් උන්වහන්සේ අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පුරලා දන් දීලා දාන ආදී පාරමී ධර්ම පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට දාන පාරමිතාව පුරපු කෙනෙක් සිල් රැකපු කෙනෙක් දුස්සීල ජීවිත ගත කරලා බුද්ධත්වයට පත් වෙන්න බෑ. පොඩි කාලයක් නෙමෙයි. අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් සීලය ආරක්ෂා කරේ බුදුරජාණන් වහන්සේ බවට පත්වීම පිණිස ඒ පාරමී ධර්ම පුරාගෙන ආවේ පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටි ජීවිත පරිත්‍යාගයෙන් සිල් රැකගෙන ආපු කෙනෙක්. මෛත්‍රිය, ඉවසීම, උපේක්ෂාව මේ ප්‍රඥාව මේ හැම පාරමී ධර්මයක්ම දියුණු කරලා බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේට කොච්චර ප්‍රශ්නාවද අන්න කෙනෙක් හිතලා හිත හදාගන්න ඕන මේ ලෝකේ ඉපදිච්ච හැම මිනිස්සෙකුටම ජීවත් වෙලා ඉන්නේ නැද්දි ඉපදුනා නම් ඉපදීමත් සමගම ලැබෙන දෙයක් තියෙනවා ජාති පච්චය ජරා මරණ ශෝක වැළපීම් දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ දුක් විඳින්න සිද්ධ වෙනවා. උපායාස සුසුම් හෙලන්න සිද්ධ වෙනවා. කොච්චර අපි හූල්ලනවද සුසුම් හෙලනවද? පපුවේත් ගගහ විලාප තීති අඬන වෙලාවල් එනවා අපට. එතකොට මේ හැම දෙයක්ම ඉපදීමත් සමග අපට උරුම වෙච්ච දෙයක්. එතකොට ඒක ලෝක ධර්මතාවයක්. එතකොට අපට හිතලා හිත හදාගන්න පුළුවන්. මගේ බුදුරජාණන් වහන්සේටත් මේ තරම් ප්‍රශ්න ඇති වුණා නම් මම කවුද කියලා හිතලා හිත හදාගන්න පුළුවන්. ඒ නිසා මම ඔබට පෙන්නලා දෙන්නම් බුදුරජාණන් වහන්සේට ආපු ප්‍රශ්න ටිකක් මම ඔබට කියන්නම්. එතකොට ඔබට හිතෙයි ඒ තරම් ගැටලු ඒ තරම් ප්‍රශ්න තාම මට වෙලා නැහැ. මට මොනවද තියෙන ප්‍රශ්න කියලා ඔබට හිතේ. දැන් බලන්න දැන් මෙතන ඉන්න කිසිම කෙනෙකුට දැන් බනහන අයට හරි ඔබ කල්පනා කරන්න ඔබට තියෙනවද මේ මරණ තර්ජන එහෙම නෑ සාමාන්‍ය. සාමාන්‍ය මේ ගෙවල් වල රණ්ඩු වෙලා සමහරට මහත්ය එක්ක රණ්ඩු වෙලා අහල පහල එක්ක රණ්ඩු වෙලා උඹව මරනවා කියාගෙන යනවා. ඒව කවදාවත් වෙන්නේ නැව නෙමෙයිනේ. ඒ හිතේ ආවේ සමහරට බීලා යන ගමන් මරනවා කියාගෙන යනවා. උදේ වෙරි හිඳුනට පස්සේ ඇවිල්ලා අක්කේ අයියේ කියලා කතා කරනවා. එතකොට ඒ සාමාන්‍ය දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේට මරණීය තර්ජන ඇති වුණේ රාජ්‍ය බලයත් පාවිච්චි කරලා. කවුද රජතුමා? අජාසත්ත රජතුමාව නොමගෑරී. දේවදත්ත පාවිච්චි කරේ අජාසත්ත රජතුමාව. එතකොට අජාසත්ත රජතුමාව නොමගයවලා රජතුමාගේ හිටපු රාජකීය දක්ෂතම දුනු ශිල්පියෝ ටික තමයි යොදවගත්තේ බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න. මේක විනය පිටකේ තියෙනවා පුදුමාකාර සැලසුමක්. ඔබට හිතෙයි ඒ කාලේ මේ තරම් සැලසුම් සහගතව බුදුරජාණන් වහන්සේ මරන්න සැලසුම් කරා නේද කියලා. අජාසත්ත රජතුමාගේ හිටිය දුනුආයු 500ක්. ඊටාම දක්ෂතම දුනු ශිල්පියෝ. ඒ 500 දෙනා අතරින් හිටපු දක්ෂතම 32ක් තෝරලා ගත්තා. අරගෙන රජතුමා නියෝග කරා දේවදත්ත කියන විදිහට ගිහින් වැඩ කරන්න කියලා. එතකොට දේවදත්ත හාමුදුරන්ට මේ පිරිස බාර දුන්නා. ඔබ දඹදිව ගිහින් තියෙන කෙනෙක් නම් ඔබට මතක්කෙයි ගිජ්ජකූට පර්වතයේ තියෙන ආකාරය ගිජ්ජකූට පර්වතය කියන මේ කන්ද පිහිටලා තියෙන්නේ වටේ කඳුවලලු පහකින් වටවෙච්ච බොහෝම ලස්සන නගරයක්. වේපුල්ල වේභාර ඉසිගිලි පාණ්ඩව කියලා පර්වත පහකින් වටවෙච්ච නගරයක් තමයි ගිජ්ජකූට කියලා මැද තියෙන පුංචි කඳු ගැටේ. මේ කන්ද මුදුනේ තමයි බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිහිටලා තිබ්බේ. දේවදත්ත මොකද කරේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරන වෙලාව එළියට වඩින වෙලාව එලි මහනේ වැඩ ඉන්න වෙලාව පින්ඩ පාත යන වෙලාව මේ ඔක්කොම කල්තියා අධ්‍යයනය කරා අධ්‍යයනය කරලා ඊළඟට ගිජ්ජකූට පර්වතයේ ඉඳන් අනිත් කඳුවලලු වලටත් එතනින් පහලට බැහැලා යන්න තියෙන පාරවල් ඔක්කොම අධ්‍යයනය කරලා ඒව ඔක්කොම සිතියන් ගත කරගත්තා එතකොට මේ පාරෙන් බැහැගෙන આવුත් මෙතනින් හැරෙන්න පුළුවන්. ඒ පාරෙන් ගියොත් මේ පැත්තට හැරිලා යන්න පුළුවන්. මේ ඔක්කොම කලින් අධ්‍යයනය කරා. අධ්‍යයනය කරලා අර දුනු ශිල්පියෝ 32 දෙනාට වෙන වෙනම තමයි උපදෙස් ලබලා දුන්නේ. මොකද ඒ අය අතර රහස් පිට යන්න පුළුවන්. ඒ නිසා මේ 32 දෙනා වෙන වෙනම අරගෙන උපදෙස් දීලා එක එක්කෙනාට වෙන වෙනම වගකීම් බාර දුන්නා. ඒ තමයි ඒ 32 දෙනා අතරත් හිටපු දක්ෂතම දුනු අය තෝරලා ගත්තා. ඈත තියා හරියටම ඉලක්කෙට විදින්න පුළුවන් දක්ෂතම දුනුවායට විස කවපු ඊතලේ දුන්නා. දීලා ඒ කෙනාට දේවදත්ත හාමුදුරුව පෙන්නවා මෙන්න මේ පාරෙන් ගිහිල්ලා මෙතන හිටගන්න. ඉඳලා මෙතන ඉඳන් බලාගෙන ඉන්න මෙන්න මෙතන ඉඳන් සක්මන් කරනවා එළියට ඇවිල්ලා මේ වෙලාවට. ඒ නිසා මෙතන ඉඳගෙන හරියට ඉලක්ක කරලා බුදුරජාණන් වහන්සේට මේ විස කවපු ඊතලෙන් විදින්න කීවා. විදලා ගිය පාරෙන් ආපහු එන්න නම් එපා. ගිය පාරෙන් එන්නේ නැතුව මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම් බැහැගෙන පහලට එන්න කියලා ඔන්න පාරක් පෙන්නලා දක්ෂතම දුනු ශිල්පියාට විසකවපු ඊතලයක් දීලා එයා පිටත් කරා. ඊළඟට අර දුනු ආයෝ අතර හිටපු තවත් දෙන්නෙක් ගත්තා. ඒ දෙන්නට නියෝග කරා මේ පාරෙන් යන්න අර දුන්නෙන් විදපු කෙනා විදලා ඒ පැත්තෙන් එනකොට එයා මරන්න දෙන්නෙක් කැරිය තව පාරකින්. ඒ දෙන්නට වෙන පාරක් පෙන්නවා විදලා මේ පැත්තෙන් බැහැගෙනෙන්. ගිය පාරෙන් ගෙන්න එපා. ඒ පාරෙන් හතර දෙනෙක් කැරිය අර දෙන්නව මරන්න හතර දෙනෙක් කැරිය තව පාරකින්. ඒ හතර දෙනා මරන්න අට දෙනෙක් කැරිය තවත් පාරකින්. අට දෙනා මරන්න 16ක් කැරිය. ওই විදිහට තමයි අර පිරිසව යොදෝලා බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න සැලසුම් කරේ. එතකොට පුංචි සැලස්මක්ද මේ හැදුවේ? නෑ. ඇයි ඒ තරම් සූක්ෂම සැලසුමක් හැදුවේ බුදුරජාණන් වහන්සේට විදින්න එක්කෙනයි. විදපු කෙනා මරන්න දෙන්නයි. ඒ දෙන්න මරන්න හතර දෙනෙක්. ඒ හතර දෙනා මරන්න අට දෙනෙක් අට දෙනා මරන්න දාසයක්. ඇයි මෙච්චර සැලැස්මක් සාක්කිය විනාස කරන්න සාක්කියක්වත් හොයාගන්න බැරිවෙන්. එතකොට ඒ තරං සැලසුමක් හැදවා නමුත් මොකද වනේ එදා දුනුවාය ඇවිල්ල බුදුරජාණන් වහන්සේට ඉලක්ක කරලා. දුන්න ඇද්ද ඇද්දමයි මුළු ශරීරේම පිළිමයක් වගේ ගල් වෙලා ගියා. අතපය හොලවන්න බෑ හේම ගල් වෙලා කෑ ගැස්ස වුණා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බොහෝම කාරුණිකව උන්වහන්සේ කතා කරා. ඒ සැනින් අර අතපය ලිහිල් වෙලා ගියා දුන්න ඊතලයේ විසි කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වාඩි වුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරා දේශනාව අවසන් වෙනකොට සෝවාන් ඵලයටපත් වුණා. ඒ විදිහට ඒ අය හොයාගෙන ආපු අනිත් දුනුආය 32 දෙනාම ධර්මය අවබෝධ කරගෙන සෝවාන් වුණා. දැන් දේවදත්ත හාමුදුරන්ට පුදුම කේන්තියක්. ඇයි රජතුමාගේ හිටපු දක්ෂතම දුනුආයෝ ටික අරගෙන එතනත් පුහුණු කරලා දක්ෂයෝ ටිකම තමයි මේ අනදීලා ඇරි. නමුත් ඒ අය ගිහිලා සෝවාන් වෙලා. දැන් දේවදත්ත හාමුදුරන්ට පුදුම තරහක් පුදුම කේන්තියක් කල්පනා කරා මේක මිනිස්සෙක් යොදවලා කරන්න අමාරු දෙයක්. බුදුරජාණන් වහන්සේව ඝාතනය කරනවා නම් මිනිස්සෙක් යොදවලා හරියන්නේ නැහැ. ඒ ගිහිල්ලා තෙරුවන් සරණ යනවා. එක්කෝ මාර්ගඵල ලබනවා. ඒ නිසා තිරිසනෙක්ව තමයි හොඳම කියලා දැන් තිරිසනෙක්ව හෙව්වා. හිතක් පපුවක් නැහැ නේ තිරිසනාට. හොයලා බැලුවා කාවද යොදවන තිරිසන හොයාගෙන හොයාගෙන යනකොට හොඳම තිරිසන් සතෙක් හිටිය කවුද? නාලාගිරි කියන ඇතා. ඒත් රජතුමාගේ රාජවාසලේ හිටියේ. යුද්ධෙට යන ඇතෙක්. හොඳට රාකල ටිකක් පෝලා හෙන්ඩුවෙන් ඇනලා ඇනලා අතහැරියට පස්සේ ආයේ වටේ තියෙන ඔක්කොම කුඩු කරගෙන හම්බෙන හම්බෙන හැම කෙනාම පොලේ ගහලා පාගගෙන යන්නේ. කිසිම කෙනෙකුට නවත්තන්න බෑ ආයි වෙරිහිඳෙනකම්. ඒ තරම් දරුණුම ඇතෙක්. මේ ඇතාව පාවිච්චි කරලා මේ නාලාගිරි ඇතාට රාකල පෝල පෝල හෙන්ඩුවෙන් ඇනල ඇනලා කුලප්පු කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා එක්ක එනකොට පාරට අතහැරිය. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මෛත්‍රියෙන් අර ඇතාවත් දමනය කරා. ඒ උත්සාහයත් ව්‍යාප්ත වුණා. හරි ගියේ නෑ. දේවදත්ත හාමුදුරන්ට දැන් තවත් කේන්ති කල්පනා කරා මේ මිනිස්සෙක් යුදවල හරි ගියේ හරියන්නේත් නෑ. තිරිසනෙක් යුදවල හරියන්නේත් නෑ. තිරිසනාවත් দমনය කරා. මටයි උවමනාව තියෙන්නේ මම්ම පලි ගන්නම් කියලා තමයි ගලක් පෙරලන්න ලෑස්ති වුණේ. ගලක් උඩට නැගලා ගලක් ලෑස්ති කළ බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට උන්වහන්සේගේ හිසට ඉලක්ක කරලා ගලක් පෙරළුවේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ගුණේ නිසාම පොළොවෙන් මතුවෙච්ච ගලක් අර ගල වැලැක්කුවා. නමුත් මේ ගල් දෙක එකට ඝට්ටණේ වෙනකොට ගල් පතුරක් ගැලවිලා විසි වෙලා ගිහින් උන්වහන්සේගේ සිරිපතුලේ වැදිලා ලී කැටියක් පිරුණා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට ඇතිවෙච්ච ප්‍රශ්න. ඔබට ওই වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවද? නෑ. අන්න බලන්න එතකොට බුදුරජාණන් වහන්සේව මරන්න කොයිතරම් සැලසුම් තිබුණාද? උන්වහන්සේ විනාශ කරන්න කොයිතරම් උපක්‍රම යෙදුවද ඊළඟට නින්දා පහස පැත්තෙන් ගමු කෙනෙක් කියන්න පුළුවන් අපිට කොයිතරම් මිනිස්සු බනිනවද අපි කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නේ අපි කොහොමද ජීවත් වෙන්නේ මේ මේ විදියට නින්දා පහස කරනවා සමහරු ගම අතහැරලා යනවා එක්ක රට හැරලා යන්න එක්ක වහ බොන්න ඕවා තමයි විකල්ප හැටියට කල්පනා කරන්නේ. නමුත් ධර්මයේ දන්න කෙනා ධර්මයෙන් හිතලා හිත හදා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට මේ තරම් ප්‍රශ්න ඇති වුණා මේ ජීවිතයක් ගත කරන මට ප්‍රශ්න ඇති නොවී ඉඳීද? අන්න එහෙම හිතන්න හිත හදා ඒ නිසා මේක තමයි පින්වතුනි ජීවිතයේ ස්වභාවය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට ඇතිවෙච්ච ප්‍රශ්න මම එකින් එක පෙන්වන්නම්. සුන්දරී කියලා නගර සෝබිනියක් හිටියා. අන්‍ය තීර්ථකයෝ කල්පනා කරා දැන් එන්න එන්න ජේතවනාරාමයටමයි මිනිස්සු ටික ඇදෙන්නේ. අන්‍ය තීර්ථකයන්ගේ ආරාම තියෙනවා. ඒ අයගේ තාපසාරාම තියෙනවා. ඒවට සෙනග නෑ දැන්. ඒ අයගේ දායකයෝ දැන් යනවා බණහන්න ජේතවනාරාමයට. ඒ නිසා අන්‍ය තීර්ථකයන්ට දැන් බොහෝම හිතේ අමාරුයි. ඒ නිසා මේ අය එකතු වෙලා කල්පනා කරා මේක හරියන්නේ නෑ. ජේතවනාරාමේ එපා වෙන විදිහට මිනිස්සුන් තුල ජේතවනාරාමේ තියෙන ගෞරවයෙන් නැති වෙන විදිහ අපකීර්තියක් ඇති කරවන්න ඕනේ. ඒකට කල්පනා කරා කාවද මේකට යොදවන්න බලපුවාම නගරේ හිටිය නගර සෝබිනියා. සුන්දරී කියලා. මේ නගර සෝබණියේ දෙව්වා කොම් මොකද කරේ සල්ලි දුන්නා. කිසිම දෙයක් නැහැ. ඔබ ගිහිල්ලා බණහන වෙලාවට ගිහිල්ලා අර සෙනගස්සේ වාඩි වෙලා ඉන්න. ඉඳලා ධර්ම දේශනාව ඉවර වෙලා ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ දේශනාව අවසන් කරාට පස්සේ මිනිස්සු ගම් නියම් ගම් වලට යනකොට ඒ අයට යන්න ඇරලා කරවල වැටෙනකන් ඉඳලා මිනිස්සුන්ට සැකහිතෙන විදිහට හැසිරෙන්න එළියට එන්න. මෙහෙම ටික කාලයක් යනකොට ඒකට සල්ලි දුන්නා. මුදල් ගෙවන්නේ තීර්ථකයෝ. එතකොට ওই විදිහට දවස් ගණනාවක් අර සුන්දරී බනහන්න වගේ යනව පිරිස අතරේ ඉන්නව දැන් මිනිස්සු කතා වෙනවා මේ මොකද මේ බනහන්න කවදාවත් නැතුව මේ කෙනා මේ බනහන්නේ කියලා අන්න මිනිස්සු තුල මේ කතාව සැකය අවිශ්වාසය ඇති වෙගෙන ගියා මිනිස්සු අහනවා දැන් මොකද ඔය ගියේ ජේතවනයේට මේ කරවලේ මේ හවස කොහෙද ගියේ එතකොට සැක හිතන විදිහ උත්තර දීලා සුන්දරී යනවා අන්න මිනිස්සු අතර අපකීර්තිය පැතිරුණා අන්නේ තීර්ථකයෝ මොකද කරේ ඒ අයමයි සුන්දරීට සල්ලි දීලා යෙදෙව්වේ. නමුත් මොකද කරේ අන්තිමට සුන්දරීව ඒ අයම එකතු වෙලා මැරුවා. මරලා ඉවර වෙලා මලකුණ උස්සගෙන ඇවිල්ලා රාත්‍රී කාලේ ජේතවනාරාමේ පිටිපස්සේ ඇතුල් වෙලා ජේතවනාරාමේ පරවෙච්ච මල් පූජා කරන මල් පරවෙච්ච ඒවා විසි කරන කුණු වලක් තිබුණා. මේ මල් තියෙන කුණු වලට දාලා මල් වලින්ම වහලා ගියා. ගිහින් පහවදා රජතුමාට පැමිණිලි කරා. කොසල් රජතුමාට ගිහින් කිව්වා "අනේ රජතුමනි අපේ දායිකාව අතුරුදහන්" කිව්වා. දායිකාව නැtei කිව්වා. රජතුමා කිව්වා "හොයන්න." හොයලා ඉවරලා දැනුම් දෙන්න. දැන් හොයලා ඉවරලා ආයි ගිහින් දැනුම් දුන රජතුමනි අපේ දායකාව නැත. කාවද සැක කියලා ඇහුවා රජතුමා. අනේ රජතුමනි කාව සැක කරන්නද? ජේතවනාරාමේ තමයි කිව්වා අපට සැක. අන්න මිනිස්සු කියන්නේ එහෙට තමයි වැඩිපුර ගියේ ආවේ. රාත්‍රී කාලේ ජේතවනේ යනවා කියලා අපිට ආරංචි. ඔබතුමා හොයලා බලන්න කිව්වා. රජතුමා මොකද කරේ රාජ බටයෝ ටිකක් දුන්නා. එහෙමනම් මේ පිරිසත් එක්ක ගිහිලා ජේතවනාරාමේ හොයන්න ඉන්නවද කියලා. දැන් සෝදිසි මෙහෙයුමක්. ජේතවනාරාමේ. දැන් අර රාජ බටයොත් එක්ක ගිහිලා ජේතවනාරාමේ කුටි ගානේ හොයනවා. කවද මේ හොයන්නේ? සුන්දරී වහංගගෙන. කවුද මේ? අර ජේතවනාරාමේ ඉන්න බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා සුන්දරීව හංගගෙන තියාගෙන කුටිවල එළියට දෙන්නේ. දැන් ගිහිලා හොයනවා හැම තැනම හොයනවා. හොයලා හොයලා දැන් මේ අය මොකද කරේ? දැන් එයාලා දන්නවා අයියේ ගෙනල්ලා මිනිහ හැංගුවේ කොතනද කියලා. අර කුණු වලත් ඇදලා අර පිරිස අතර අඬාගෙන ගත්ත අනේ මරලා කියලා අඬාගෙන මිනිහ ගත්තා. අරගෙන උස්සගෙන නිකන් හිටියේ නෑ. අර මලමිනිය උස්සගෙන ඇවිල්ලා ඇඳක තියාගෙන ජේතවනාරාමේ ඉස්සරහා පෙළපාලි ගියා. එතකොට බලන්න අදත් ඔබට දකින්න ලැබෙනවා මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනහම කරන්න මිනි පෙට්ටිය උස්සගෙන පෙළපාලි යනවා. එක ගයක් ඉස්සරහා ගෙනත් තියෙනවා. උද්ඝෝෂණය කරනවා. එදා ඒ දේ වුණා ජේතවනාරාම ඉස්සරහා සුන්දරී පරිබ්‍රාජිකාව මරලා මලකුණ උස්සගෙන ජේතවන ඉස්සරහා පෙළපාලි ගියා. දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේට භික්ෂූන් වහන්සේලාට මොන වගේ தත්වයක් එදා උදා වෙන්නේ නැද්ද? මිනිස්සු පෙළපාලියන්නේ බුදුගුණ කිය කියද? නෑ. කොයිතරම් නිନ୍ଦා අපහාස කරන්න, කොයිතරම් පහත් වචන වලින් බනින්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේට භික්ෂූන්ට චෝදනා දෙකයි. එකක් සුන්දරී පරිබ්‍රාජිකාව මරලා. ඊළඟට මරලා තියෙන නිකන් මේ සුන්දරී පරිබ්‍රාජිකාව අපයෝජනයටපත් කළා තමයි මරලා තියෙන්නේ. දැන් චෝදනා දෙකක් භික්ෂූන් වහන්සේට බුදුරජාන් වහන්සේලාට. හවස් වෙනකන් අර මලකුණ උස්සගෙන ජේතවනේ ඉස්සරහා කෑ ගගහ පෙළපාලි ගියා. හවස් වෙනකොට අර මලමිනිය ගඳ ගහනකොට ගිහිල්ලා වනාන්තරයකට ගිහිල්ලා සොහොනක විසි කරලා දාලා ගියා. දැන් එහෙම හවස් වෙනකොට කරුවල වැටෙනකොට වැස්ස පෑවුවා වගේ කිසි සද්දයක් නැහැ මිනිස්සු ගිහින් ගම් නියම් ගම් වලට ගියා. පහෝදා උදේම පුරුදු විදිහට භික්ෂූන් වහන්සේලා පාත්තර අරගෙන පින්ඩ පාත ගියා 500ක් භික්ෂූන් ගම් නියම් ගම් වලට විසිරිලා සවැත් නුවර පින්ඩ පාත යනවා මෙන්න මග දිගට ඉන්නවා මිනිස්සු මොකද දාන බෙදන්නද බනින්න එනකම් බලාගෙන ඉන්නවා වරෙල්ල කුඹලා පාත්තර අරගෙන කියලා බලාගෙන ඉන්නවා එනකම් අර හාමුදුරුවරුන්ට මගදිකට රැස් වෙලා බයිනවා දැන්. දකින දකින තැන බනිනවා. එනවාද මෙතන දානේ ඉල්ලගෙන අපි දන්නේ නැද්ද හැටි කියලා දැන් බනිනවා. ආනන්ද හාමුදුරුව ගිය සැනින්ම ආපහු ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්සු හරියට නිඳා කරනවා. හරියට බැනවදිනවා. අභූත චෝදනා නගමින් තථාගතයන් වහන්සේටත් භික්ෂූන් වහන්සේලාටත් නිඳා කරනවා. අනේ ස්වාමීනි අපි ඉක්මනට මේ නගරය අතහැරලා වෙනත් දිහාවකට යමුයි කීවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තව දිහාකට ගියාට පස්සේ එහෙ ඉන්න මිනිස්සුත් ওই වගේ දෙයක් කරොත් මොකද කරන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙම වුණොත් අපි එතනින් තව දිහාකට යන් කියෝ. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද හරි. එතකොට එහෙදිත් එහෙම දෙයක් කරොත් ආනන්ද හාමුදුරු කියනවා මේක ධර්මී සඳහන් වෙනවා ඒ විදිහට මානන්ද හාමුදුරු කියන ස්වාමීනි මේ දඹදිව කියන්නේ මහා විශාල රාජධානිය. අපේ මුළු ජීවිත කාලේම උනත් දඹදිව තලයේ ඇවිද ඇවිද ගෙවා දාන්න පුළුවන්. ඒ නිසා එතනත් එහෙම දෙයක් කරොත් තව තැනකට යන් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද යම් ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ පැනලා යන්නේක එතනින් පලා යන්නේක නෙමෙයි කිව ආර්යයන් වහන්සේලාගේ සිරිත. Taman නිවැරදි නම් එතනම ඉඳගෙන ඒකට මූණ දෙන්න කිව්වා. අන්න බුදුරජාණන් වහන්සේගේ අවවාදය. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගත බුදුරජාණන් වහන්සේ නමකට අභූතයෙන් චෝදනාවක් කරොත් දවස් 7යි කියව පවතින්නේ. ඊට වඩා ඒකට ආයුෂක් නැහැ. හත්වෙනි දවස වෙනකොට ওই විස්තර ඔක්කොම එලි වෙලා ඒ නිසා ආනන්ද ඉවසීමෙන් ඉන්න අටලෝ දහම ගැන හිතන්න. ප්‍රශංසා ලැබෙනවා වගේමයි නින්දාත් ලැබෙනවා. ඒ ගැනම හිතලා ධර්මයේ මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. දැන් පහවදා දෙවනි දවසෙත් පිණ්ඩපාතේ ගියා මිනිස්සුන්ගෙන් බැනුම් විතරයි දාන්නේ නැහැ. නමුත් අනාථ පිණ්ඩික සිටුතුමා විසාකා මහෝපාසිකා වගේ අය බොහොම සද්ධාවන්ත සෝවාන් වෙච්ච තුනුරුවන් කෙරෙහි සැකයෙන් ඈතර වෙච්ච අය. ඒ අය දානමාන හදලා ජේතවනාරාමයට ගෙනල්ලා දුන්නා. පූජා කරා. තුන්වෙනි දවසෙත් බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි අදත් බැන්න. අදත් මිනිස්සු නිඳා කරා දානෙ දුන්නෙත් නෑ මගදිකට බයිනෝ අදත් එනවද කියලා බයිනෝ. බුදුරජාණන් වහන්සේ ගාථාවක් කියලා දුන්නා. මේක සත්‍යක්‍රියාවක්. කෙනෙක් බොරුවට චෝදනාවක් එල්ල කරොත් බොරුවට නිඳා අපහාස කරොත් ඔබ සිල්වත් නම් ඔබ ධර්මිෂ්ඨ නම් ඔබ සත්‍යවාදී නම් ඔබට කරන්න පුළුවන් සත්‍යක්‍රියාවක් මේ ගාථාවේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගාතාව කියලා දුන භික්ෂූන් වහන්සේලාට අභූතවාදී නිරයන් උපේති යෝචාපි කତ୍වා නකරෝමීති චාහ උබෝපිතේ පෙච්ච සමා භවಂತಿ නිහීන කම්මා මනුජා පවත් මේකේ තේරුම තමයි අභූතවාදී නිරයන් උපේති යමෙක් බොරුවට අභූතයෙන් චෝදනාවක් එල්ල කරලා සිල්වතුන්ට ගුණවතුන්ට ගරහනවා නම් ඒ කෙනා ඒ කාන්තයෙන්ම නිරේ උපදිනවයි අකුසලේ බලවත් වෙලා. යෝචාපි කත්තා නකරෝමීති චාහ යමෙක් වැරදි කරනවා. කරලා මම කරේ නෑ මම කරේ නෑ කියලා බොරුවට දියුර දියුර ප්‍රතිඥා දෙනවා. ඔහුත් ඒ කාන්තයෙන්ම ඒ අකුසලේ බලවත් වෙලා නිරේ උපදිනවා. උබෝපිතේ පෙච්ච සමාභවන්ති ඒ දෙන්නම නිරේදී එකට හම්බෙනවා. එකම තැන තමයි නිරේ උපදින්නේ. සිල්වතුන්ට ගුණවතුන්ට බොරු චෝදනා එල්ල කරලා නිඳා අපහාස කරන කෙනත් වැරදි කරලා බොරුවට මම කරේ නෑ කියලා සිල්වතෙක් හැටියට ප්‍රතිඥා දෙන කෙනත් ඒ දෙන්නම මේ අකුසල් බලවත් වෙලා නිරේදීකට එකම තැන උපදිනවා මේක ලෝක ධර්මතාවයක් හැටියට බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් පෙන්වනවා මේක සත්‍යක්‍රියා බණින අයට මේ ගාථාවෙන් ප්‍රතිඋත්තර දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ගාථාව ඉගැන්වුවා ඊළඟ දවසේ පිණ්ඩපාත යනකොට ආයෙමත් මිනිස්සු බයිනවා මගදිකට. එනවද අදත් ලැජ්ජ නැතුව පිණ්ඩපාත කියලා ආයෙත් බයිනවා මිනිස්සු. බනිනකොට මේ ගාතාවෙන් උත්තරේ දුන්නා. ගාතාව කියලා ආව ආපව්. දාන්නේ නැහැ හැබැයි. නමුත් මිනිස්සු පස්වෙනි හයවෙනි දවස් යනකොට දැන් බණින එක නැවැත්තුවා මිනිස්සු කල්පනා කරා මොකක් හරි දෙයක් මෙතන ඇති. අපි බනිද්දි මොකුත් අපට කියන්නෙත් නෑ හැබැයි ගාතාවක් කියන බොරුවට චෝදනා කරුවොත් නිරේ යනවා කියලා ගාතාවක් කියනවා මිනිස්සු නිහඬ වුණා හැබැයි රජතුමා නිහඬ වුණේ රජතුමා හොයලා බැලුවා මේක ඒකට හේතුව කොසල් රජතුමා කියන්නේ දවසට තුන් වතාවක් බුදුරජාණන් වහන්සේව හම්බෙන්න එනවා බණ අහන්න එනවා ආගිය තොරතුරු කතා බහ කරන්න එනවා විස්තර අහන්න එනවා දැන් රජතුමාට මහා ලැජ්ජාවක් මේක ජේතවනාරාමයට මේ වගේ චෝදනා මිනිස්සු හැමතැනම බයින රජතුමාටත් ලැජ්ජයි රජතුමාත් ගිය තැන රජතුමා මොකද කරේ රාජකීය ඔත්තු සේවයට බාර දුන්න මේක හොයන් රජතුමාගේ CID එකට බාර දුන්න. ඒ අය මොකද කරේ හිඟන්න වගේ වෙස් වලාගෙන තැන් තැන්වල හිටිය මිනිස්සු බොන තැන්වල සූදු ගහන තැන්වල කඩපිල්වල එකතු එක් රැස් වෙන තැන්වල වීදිවල හිඟන්න වගේ වෙස් වලාගෙන තැන් තැන්වල රජතුමාගේ ඔත්තු සේවයේ අය හිටියා. මෙන්න 6 වෙනි දවසේ රාත්‍රී පිරිසක් රණ්ඩු වුණා මොකද්ද හේතුව සුන්දරී මරණවට දෙනවා කියපු ගාන දුන්නේ නැහැ ඔන්න ප්‍රශ්නේ දැන් කට්ටිය රණ්ඩු වුණා ගහගත්තා දැන් කට්ටියගේ කටවල් වලින් එළියට ආව කවුද මේකට සම්බන්ධ කියලා අර හිඟන්න විදිහට වෙස්සලාගෙන හිටපු අය එක පාරට පැනලා අල්ලගත්තා අල්ලගෙන මාංචු දාගෙන ගෙනාව රජතුමා ළඟට හත්වෙනි දවසේ යනකොට සියල්ල හෙලිදරව් වුණා ඇත්ත මොකද්ද බොරුව මොකද්ද අන්න බලන්න එතකොට බුදුරජාණන් වහන්සේටත් කොයිතරම් නිନ୍ଦා පහසාවද ඔබට වෙලා තියෙනද ওই වගේ මිනිපෙට්ටි උස්සගෙන ගෙවල් ඉස්සරහ ඇවිල්ලා එහෙම ওই වගේ නිନ୍ଦා පහස වෙලා තින්නේ එතකොට බලන්න සාමාන්‍ය මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොනවද සමහරු ඇවිල්ලා බොහෝම ප්‍රශ්න හැටියට කියනවා අනේ හාමුදුරනේ හරි කරදරයි අපිට හරි ප්‍රශ්න බලපුවා මොකද මහත්ය දැන් ගෙදරින් කන්නේ නැහැ කඩෙන් කාලා එන ඕවා තමයි ප්‍රශ්න ඒවද බුදුරජාණන් වහන්සේට වෙච්ච ප්‍රශ්න මේ. ඒ නිසා මේ දරුවෙක් සැලකුවේ නෑ. දරුවෝ දැන් සැර කරනවා අම්මා තාත්තට. මේ දැන් මහත්ය දැන් කතා කරන්නේ දවස් ගානක. ඒ සාමාන්‍ය ඒව කතා කරලා බොහොම සුහද විසඳ ගන්න පුළුවන් ඒවා. ඒවා මේ සියදිවි හානි කරගන්න තරම් ප්‍රශ්නවත් ලොකු පවුල් විනාශ කරගන්න තරම් ප්‍රශ්නවත් ප්‍රශ්න නෙමෙයි. එතකොට මිනිස්සු පවුල් පිටින් විනාශ කරගන්නේ සියදිවි හානි කරගන්නේ මේ පුංචි ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරුව. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේට ආපු ප්‍රශ්න දිහා තව එකක් මම ඔබට පෙන්වන්නම්. ජේතවනාරාමේ දහස් ගානකට බුදුරජාණන් වහන්සේ බණ කියනවා. සෙනගස්සෙන් මාව දරුවෙක් හම්බෙන්න වගේ අම්මා කෙනෙක්. කවුද මේ? චිංචි මාණික්කා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සැර කරලා අර පිරිස ඉදිරියේ කියනවා ඔය බණ කිය කිය ඉඳලා හරියනවද මේ ළමයා හම්බෙන්න ළඟයි කිය. අර දැන් බනහාපු මිනිස්සු ඔක්කොම දැන් සද්ද නෑ දැන් හිමීන් එක එක්කෙනා කුටු කුටු ගාලා කියනවා අන්න පේන්නේ නැද්ද ওই බන කිව්වට අන්න ඔය එළියුනේ අර පේන්නේ දර බඩකුත් තියෙන්නේ නැත්නම් ඔහොම ඇවිල්ලා කියයි අන්න මිනිස්සු එක එක්කෙනා දැන් සැක කරනවා බුදුරජාණන් වහන්සේ වදාළ නැගණිය ඔබ කියන දේ ඇත්ත නැත්ත දන්නේ ඔබත් මාත් පමණයි කිව්වා. එච්චරයි බුදුරජාණන් වහන්සේ කිව්වේ. හැබැයි සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු විශාල පිරිසක් බණහනවා දෙවියනුත් මිනිස්සුන්ට නොපෙනුනා ධම්සභා මණ්ඩපේ බණ කියන වෙලාවට. දෙවියන් කල්පනා කරා මේ වෙලාවේ එක එක්කෙනාගේ සිද්ධිහා බලද්දි විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේව සැක කරනවා. බුදුරජාණන් වහන්සේට හිතින් බනිනවා. මේ තුල විශාල පිරිසක් අපායගාමී වෙන විදිහ අකුසල් රැස් කරගන්නවා. මෙතනම මේක හෙලිදරව් කරන්න ඕන කියලා දෙවිවරු තීරණය කරලා අර බඩේ බැඳගෙන හිටපු දරමිටිය ලෙහුවා. ඒ සැනින් දම්සභා මණ්ඩපේම ටක ටක ගාලා අර දර ටික බිමට වැටුණා. ළමයා හම්බුණා එතනම. ඊට පස්සේ මිනිස්සු මොකද කරේ? දඬු මුගුරු අරගෙන පන්න පන්න ගියා ගහන්න. දුවගෙන දුවගෙන ගියා බේරෙන්න පෑන්නේ කොහෙටද? එරෙන මඩවලකට පැන හේ මෙරිලම මැරිලා අපායටම ගියා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේට ආපු ප්‍රශ්න. ඒ තරම් නිନ୍ଦා අපහාස චෝදනා බුදුරජාණන් වහන්සේට ආව. නමුත් උන්වහන්සේ ඒ සියල්ලට අටලෝ දහම ඉදිරියේ නොසැලී මූණ දුන්නා. තව මාගන්දියාව කොච්චර නිନ୍ଦා අපහාස කරාද බුදුරජාණන් වහන්සේට. ඊළඟට ගෝෂිතාරාමේ භික්ෂූන් වහන්සේලා අතර ගැටුම් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ වනාන්තරයට ගිහිල්ලා මාස 3ක්ම පාරිලෙය වනාන්තරයේ වස්වාසේ වැඩ වැසුවා. ඇතෙක් වඳුරෙක් වගේ සත්වය තමයි උන්වහන්සේට පලාවැල් අරගෙන ඇවිල්ලා මේ පළතුරු වර්ග කඩාගෙන ඇවිල්ලා අප උපස්ථාන කරේ. එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තුල කොයිතරම් බුදු කෙනෙක් වුණත් මේ අටලෝ දහම ඉදිරියේ ප්‍රශ්නවලට මුහුණ දුන්නද. හැබැයි උන්වහන්සේ නොසැලී හිටියා. හැයි ධර්මයේ පිහිටලා ධර්මය අවබෝධ කරගෙන සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච නිසා ඒ මොන ප්‍රශ්නාවත්, නින්දාවත්, ප්‍රශංසාවත්, සැප ලැබුණත්, දුක ලැබුණත් ලා බලාබ යසායස මේ හැම දෙයක්ම ඉදිරියේ ධර්මය අවබෝධ කරගත්ත කෙනා අකම්පිතව විරාජමානව ඒකට මූණ දෙනවා. නමුත් සාමාන්‍ය ජීවිතය ගත කරන කෙනාට ඔබට ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ඔබ ධර්මයේ දන්නේ නැත්නම් ධර්මයේ ගැන අවබෝධයක් නැත්නම් ධර්මයේ දියුණු කරලා නැත්නම් විසඳුමක් හැටියට හොයාගන්න එක්කෝ විශාල විනාශයක් කරා යන දෙයක්. එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම විසඳුම හැටියට කලබල වෙලා ද්වේෂයෙන් වෛරයෙන් කරන කියන දේවල් සමහර වෙලාවට මුළු පවුලම විනාශ වෙනවා. විශාල පිරිසක් අමාරුවේ වැටෙන දේවල්. දැන් බලන්න මම ඔබට එක ප්‍රාය පොඩි සිදුවීමක් කියන්නම්. මගේ භාවනා වැඩසටහනකට ආපු මහත්තයෙක් මට කියපු විස්තරයක්. හාමුදුරනේ අපි බදුල්ල පැත්තේ කට්ටියක් කීවා. නමුත් අපේ දරුවන්ව මේ කොළඹ ඉස්පිරිත ඉස්කෝල වලට දාගන්න ඕන නිසා අපි කොළඹට ආසන්නේ ගෙවල් හෙව්වා පත්තරේ බලලා. දැන් පත්තරේ තියෙනවා විකිණීමට තියෙනවා බදු දෙන්න තියෙනවා පිටු ගණන් තියෙනවා ගෙවල්. දැන් හොයලා ඉවර වෙලා යක්කල පැත්තට වෙන්න ගෙයක් දැක්කා ගෙවල් වලට ටෙලිෆෝන් කර කර කතා කරා දැන් ඇවිල්ලා හැමතැනම හොයන්න වෙලාවක් නැහැ බදුල්ලේ ඉඳන්. ඉතින් ගාන අඩුයි ඇවිල්ලා බැලුවා බලපු අනිත් ගෙවල් එක්ක බලද්දි මේ ගේ ලාභයි වගේ හිතුණා. ඉතින් ඇඩ්වාන්ස් එකක් දීලා ගියා සල්ලි දීලා ගත්තා. අරගෙන નિયમિત දවසේ දැන් නැගත් බලලා වේලාවල් බලලා ගෙට ගෙවිදින්න බදුල්ලේ ඉඳන්ම බඩුමුට්ටු පුරෝගෙන ලොරියක නැගලා ආව දැන් පවුලේ අය ඔක්කොම ඇවිල්ලා ගෙදර පදිංචි වුණා. දැන් රෑ කට්ටිය නිදාගන්න ගියා. ඉතින් කතාවේ වීඳලා 10 11 වෙනකන් ඉඳලා රෑ නිදාගන්න ගියාම ගේ වටේ කවුද දුවනවා ඇහෙනවා. විලාප දෙනවා ඇහෙනවා. පෙරලෙනවා ඇහෙනවා බිම. දොරවල් ජනෙල් වලට ගහනවා ඇහෙනවා. මොකද කරේ බය වෙලා හිමීට ගිහිල්ලා ජනේලේ ළඟින් බලනකොට ගින්දරක් යනවා වගේ පේනවා ගේ වටේට. අපි හිතමු නිකන් පන්දමක් අරන් කරවලේ කෙනේ දුවනවා. දුවන කෙනා පේන්නේ නමුත් අර ගින්න වේගෙන් යනවා පේන්නේ. අන්න ඒ වගේ ගිනි බෝලයක් වගේ ගේ වටේ යනවා පේනවා. මේ අය බය වෙච්ච පාර රෑ එළි වෙනකන් නිින්ද ගිහිල්ලා නැහැ. කට්ටියම එකතු වෙලා රෑ එළි වෙනකන් දැන් ඇහැරලා හිටියා බයට. පහවදා කතා කරා නෑදෑයන්ට සහෝදරයන්ට කතා කරලා කිව්වා අනේ අයියේ අනේ මල්ලි බලන්න වෙච්ච දේ අපි ඊයේ රෑ එළි වෙනකන් අපි හැරලා මෙහෙම දෙයක් වුණා කියලා. දැන් පවුල් වල නැද්ද ඕවා පිළිගන්නේ නැති අය? ඉන්නවා. අපිත් එන්නම් කොහෙට බලන්න ඕවා. අපිත් දැකලා නැහැ. කියලා දැන් ඔන්න කට්ටිය ආව චණ්ඩි ටිකක් ආව බලන්න පහුවද. ඇවිල්ලා මේ ආපු චණ්ඩි ටිකත් එළි වෙනකන් ඇහැරලා දැන් බය වෙච්ච පාර. රෑ 1 2 වෙනකොට පේනවා ගින්දරක් යනවා වගේ ගේ වටේට. පෙරලෙනවා අඬනවා දුවන සද්දය ඇහෙනවා. පස්සේ පහුවදා උදේම ගිහිල්ලා අහල පහල ගෙවල් වලින් අහලා බැලුව මොකද්ද මේ මොකද මේ ඊ රෑ ලියුණකම් අපිට අනේ ඇයි ඔය ගේ ගත්තේ කියවයි මිනිස්සු. මීට අවුරුදු 18කට කලින් ඔය ගෙදර හිටපු ගෑනු කෙනා මිනිස්සයෙක් රණ්ඩු වෙලා ගිනි තියාගෙන මැරුණා. පෙට්‍රල් හලාගෙන ඇඟට ගිනි තියාගෙන එළියට පැනලා ගිනි තියාගත්තා. ගිනි ගන්නකොට ගේ වටේ තමයි කිවලු කෑග ගහ දිව්වේ. එතකොට දුවනකොට ගින්න වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. කෑග ගහ ගේ වටේ රවුන්ඩ් දෙක තුනක් දුවලා එහෙම මැරිලා වැටුණා කිවලු මිදුලෙම. එතකොට බලන්න අවුරුදු 18කට කලින් ගිනි තියාගෙන මැරිච්ච එක. අද මේ වෙනකොටත් එතකොට අමනුෂ්‍යෙක් වෙලා දුවන්නේ නැද්ද? ගිනි ගන්නවා තාම. අටුවාවේ විස්තර කරන අමනුෂ්‍ය වර්ග ගණනාවක් තියෙනවා. ඒ අතර තියෙන සුන්නිජ්ජාමක කියලා අමනුෂ්‍ය කොටසක්. ඒ අමනුෂ්‍යයන්ගේ මුළු ඇඟම ගිනි ගන්නවා කියනවා. සම්මස් නහර ගින්නෙන් පිලිස්සෙනවා. ඇඳගෙන ඉන්න ඒ පහළ වෙලා තියෙන අමනුෂ්‍යෙක් හැටියට පහළ වෙලා තියෙන වස්ත්‍ර ඔක්කොම ගිනි ගන්නවා. ඒ වේදනාවෙන් විලාපතිදී එහා මෙහා වේගෙන් දුවනවා කියන බේරෙන්. ඒක තමයි විඳවන ක්‍රමයේ අකුසලේ. ඒ වගේ ඔබට ඕනනම් බලන්න පුළුවන් සංයුත්ත නිකායේ ලක්කන සංයුත්තේ තියෙන සූත්‍ර දේශනා හතරක් තියෙනවා. ඒ හතරෙම තියෙන්නේ ඒ වගේ දුස්සීලකම් කරපු අමනුෂ්‍යයෝ ගැන අහසේ පාවෙනවා මුගලන් හාමුදුරුව දකින්න අහසේ පාවෙනවා දුස්සීලකම් කරපු සමහරුගේ ඇඳගෙන ඉන්න ඇඳුම් ගිනි ගන්නවා මුළු ඇඟම ගිනි ගන්නවා පිච්චෙනවා ගින්දරක් යනවා වගේ අහසේ එහාට මෙහාට විලාප දිදී පාවෙනවා ඒ සිදුවීම දැකලා බුදුරජාණන් වහන්සේට ගිහින් කියනවා ස්වාමිනී අද මම මේ වගේ සත්වයක් දැක්කා. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන ඔය වෙන කවුරුත් නෙමෙයි. මේ නගරේම හිටපු මේ වගේ දුස්සීලකම් කරපු කෙනෙක් ඔය කියලා බුදුරජාණන් වහන්සේ අතීත කතාව ඇසුරෙන් විස්තර කරනවා. එතකොට බලන්න කෙනෙක් මේ අෂ්ටලෝක ධර්මයට මූණ දෙන්න බැරුව ගිනි තියාගන්න. එතනින් පස්සේ සැනසීමක් ලැබෙනවද? නෑ ඒ හිතේ ඇති වෙන ද්වේෂයට වෛරයට අනුව ගිනි තියාගත්තට පස්සේ සමහර විට ඊළඟ උපත ලැබෙන්නේ ඒ විදිහම පිච්චි පිච්චි උපතක් ලැබෙනවා ඒ නිසා අපි හිතට ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ මේ අටලෝ දහම ඉදිරි අලාභ එනකොට නිന്ദා එනකොට දුක ලැබෙනකොට අයස ඉදිරියේ අපි ගිනි තියාගන්න සියදිවි හානි කරගන්න වසබොන්න කෝච්චියට පයින්න මේ වගේ දේවල් වලට පෙළමුණොත් ප්‍රශ්න වලට මෝන දෙන්න බැරුව අපිට අවුරුදු දහස් ගණන් විඳවන්න සිද්ධ වෙන උපත් ලැබෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි නිතර හිතන්න මේ අෂ්ටලෝක ධර්මය මේ ලෝකේ හැම කෙනෙකුටම පොදු දෙයක්. දැන් බලන්න අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේට කොයිතරම් මිනිස්සු නිඳා පහස කරාද. කොයිතරම් බැන වැදුනද. උන්වහන්සේව මරන්න කොච්චර සැලසුම් කරාද. එතකොට ඒ තරම් ප්‍රශ්න ගැටලු නින්දා පහස ඉදිරියේ බුදුරජාණන් වහන්සේ විරාජමානව ධර්මයේ තුලම මූණ දුන්නා. ඒ නිසා ඔබට මේ ධර්මයේ කරා යන්න නම් අටලෝ දහම ඉදිරියේ මූණ දෙන්න නම් කරුණු කීපයක් තියෙන එකක් තමයි බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න පුළුවන්. මගේ බුදුරජාණන් වහන්සේටත් මේ තරම් ප්‍රශ්න ඇති වුණා නම් මම කවුද කියලා හිතලා හිත හදාගන්නේ වෙලාවට. දෙවනි ක්‍රමේ තමයි දීර්ඝකාලීනව අටලෝ දහමට මෝන දෙන විසඳුම තමයි ධර්මය අවබෝධ කර ගැනීම. ධර්මයේ දියුණු කිරීමත් එක්කම භාවනාව දියුණු කිරීමත් එක්කම තමන් තුළ අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ නොසැලෙන ආධ්‍යාත්මික ශක්තියක් තමන් තුළ ගොඩ නැගෙනවා. අන්නේ ශක්තිය තමන් තුළ ඇති කරගන්න මහන්සි ගන්න ඕන. විශේෂයෙන් ධර්මයේ පෙන්නනවා භාවනාවක් ධාතු මනසිකාර භාවනාව. මේ ශරීරයේ තියෙන පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කොටස් බාහිර පරිසරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුත් එක්ක සම කොට වඩන්න කියන මේ කෙස් ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව බඩදිව පෙනහළු අසූචි හිස්මොල කියන මේ පඨවි ධාතු කොටස් ටික මේ පස් එක්ක සම කොට වඩන්න කියන මේ ඔක්කොම පස් වෙලා යන දේවල් මේ ශරීරයේ තියෙන පිත, සෙම, සැරවලේ, දහඩිය, කඳුළු, උරුණු තෙල් ආදී වැగిරිලා යන ආපෝ ධාතු ටික ජලයත් එක්ක සමාන කරලා බලන්න කියන මේ ඔක්කොම වැగిරිලා යන ජලයේ වගේ දේවල්. යම් දවසක මරණයටපත් වුණාට පස්සේ මේ ඔක්කොම වැగిරිලා අවසන් වෙලා යනවා. කුණු වෙලා දිය වෙලා යනවා. මේ ශරීරයේ තියෙන උණුසුමක් තේජෝ ධාතුව කොයි විදිහට තිබුණත් මේ උණුසුම මැරුණත් මැරෙනයත් සමගම තේජෝ ධාතුව බෑහැර වෙනවා ආයුස් මාච විඥානං උණුසුම බැහැර වෙලා යනවා ආයුස් අවසන් වෙනකොට ඒකනේ මරුණාට පස්සේ සීතල වෙන්නේ ඒ සමගම ශරීරේ කුණු වෙන්න ගන්නවා එතකොට බාහිර උණුසුමත් එක්ක එකතු වෙනවා ශරීරයේ යම්තාක් වායෝ ධාතු කොටස් ඇද්ද මේ ඔක්කොම බාහිර පරිසරයට එකතු වෙලා අවසන් වෙනවා ඒ නිසා මේ විදියට ධාතු මනසිකාරයේ වඩනවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තේරගාතාව තේරගාතා පාළි සඳහන් වෙන උන්වහන්සේ ගැන කියන උන්වහන්සේ ධාතු මනසිකාරයේ වඩපු කෙනෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේට මහ පොළොව වගේ අකම්පිත හිතක් තියෙනවා කියනවා. ගින්න වගේ ජලය වගේ සුළඟ වගේ කිසිම අරමුණකට කම්පා නොවන අකම්පිත හිතක් තියෙනවා කියනවා මේ ධාතු මනසිකාරයේ වඩපු නිසා. ඒ නිසා පින්වතුනි මේ ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක යසායස ඉදිරියේ අකම්පිත හිතක් ඇති කරගන්න නම් ඔබ හැම කෙනෙක්ම භාවනාවකට යොමු වෙලා තමන්ගේ ජීවිතයේ තුල උතුම් වූ ධර්මයේම අවබෝධ කරන්න මහන්සි ගන්නට ඕන. ඉතින් ඒ නිසා අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කරපු හැම කෙනාටම පුට්ටස්ස ලෝක ධම්මෙහි මේ අටලෝ දහම ඉදිරියේ චිත්තං යස්සන කම්පති තමන්ගේ හිත කම්පාවටපත් නොවේ අශෝකං විරජං කේමං තමන්ගේ හිත විරාජමානව ධර්මයේ තුලම පවත්වගෙන මෙලවත් පරලවත් ජයගන්න වාසනා උදාවේවා කියන ආශිර්වාදය කරනවා. පිංවතුනි අද ධර්මානු ශාසනාවෙන් අපි රැස් කරගත්ත සියලූම පුුණ්‍ය ධර්මයන් අපි මුලින්ම පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවි අස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අතමිදේවා කියලා සාදු කියනවා. ඒ වගේම අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන කිහිප පිරිසක් ඉන්නවා. ඒ අතර මේ දායකත්වයේ දරනවා එල්පිටිය මත්තක කිඹුලාවල පදිංචි එල්.එච්. ගුණවතී මෙනවිය ඇතුළු පවුලේ සියලුම දෙනා අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඊයගේ අරමුණක් වෙලා තියෙනවා වසර 9කට කලින් පරලෝ සැපත් පියාණන් වන එල්.එච්. පේඩ්‍රික් උපාසක මහතාට පින් අනුමෝදන් කිරීම ඒවගේ වසර එකහමාරකට පෙර පරලෝ සැපත් මෑනියන් වන පH ඒ බ්‍රහන්හාමි උපාසික මාතාවට පින් අනුමෝදන් කිරීම ඒ වගේ වසරකට පෙර පරලෝ සැපත් රට ජාතිය වෙනුවෙන් දීපිදු W ක්‍රිෂාන් හර්ෂක උදේ කුමාර රණවිරුවාටත් පවුලේ මිය පරලෝකී සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමේ යාගේ අදහසක් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපවත් වී වඩා වදාළ ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේටත් පෝද්දිවල රතනසිරි ස්වාමින් වහන්සේටත් උතුම් නිවන් සුවම ලැබේවා කියන උතුම් අරමුණ මේ පින්වතුන් තුල තියෙනවා. ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන කරුණාවතී නානායක්කාර මහත්මිය ගල් හිටියාව ගණේ මුල්ලේ ඒ අයගේ අරමුණක් වෙනවා 1990 වසරේ අභාවයටපත් ප්‍රේමවතී පෙරේරා තත් ඒ වගේම 1994 වසරේ අභාවයටපත් ඉඩංගොඩගේ විල්සන් පෙරේරා මහතාටත් 2006 අභාවයට පත් ස්වාමි පුරුෂයා වන කොඩිකාර ආරච්චිකේ පත්මසේන මහතාටත් ඒ වගේම 2007 හදිසි අනතුරකින් නැසී ගිය පුතණුවන් වන ප්‍රදීප් පත්මකුමාර මහතාටත් පින් අනුමෝදන් කිරීමේ ඒ අයගේ අරමුණක් වෙනවා. ඉතින් මේ මිය පරලෝ සියලු දෙනාටම ඒ නම් සඳහන් කරපු සෑම දෙනාටගෙන් පරලොව ජීවිත සැපවත් වේවා වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා අදහස අපි ඇති කරගමු. ඒ වගේ මේ අයගේ අරමුණක් තියෙනවා සෙත් ප්‍රාර්ථනා කරන දමිත හේමන්ත පුතාට රෝහිණී ඒ දියණිට මුණුබුරා මිනිබිරි ඇතුළු පවුලේ සියලුම දෙනාට තුනුරුවන්ගේ ආරක්ෂාව රැකවරණේ සැලසේවා කියන උතුම් අදහස ඒ අය තුළ තියෙනවා. ඒ වගේම අද දායකත්වයේ දරනවා KDN දමයන්ති මහත්මිය කැලණිය කිරිබත්ගොඩ එතුමියගේ අදහසක් වෙලා තියෙන්නේ පෑලියගොඩ පදිංචිව සිට අවුරුද්දකට පෙර පරලෝ සැපත් කමලාවතී විජේනායක මෑණියන් සහ අවුරුදු 32කට පෙර පරලෝ සැපත් KDH අප්පුහාමි පියාණන්ටත් මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීම. ඒ වගේම කිරිබත්ගොඩ ගැමුණු මාවතේ අංක 310න් 1B නිවසේ පදිංචි KDN දමයන්ති දියණිය ඇතුරු දයාබර බෑනා ඒ වොෂින්ටන් අනුර සිරි අනුරසිරි ඇතුළු පවුලේ සියලූම දූ දරුවෝ ඒ හැම කෙනාටම තුනුරුවන්ගේ ආරක්ෂාව රැකවරණේ සැලසේවා කියන අදහස තියෙනවා. ඉතින් ඒ නම් සඳහන් කරපු සෑම මිය පරලෝකීය ඥාතීන්ටත් මේ ධර්ම අනුශාසනාව ශ්‍රවණය කරපු හැම කෙනෙක් නමෙන්ම මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා මිය පරලෝකීය ඥාතීන් වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියත්.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 මෙම ධර්මානුශාසනාවේ CD තැටි හා කැසට් පටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගී කැසට් අලවිහලින් ඔබට ලබාගත හැකියි. දායකත්වය ලබා ගැනීමට බලාපොරොත්තුන් පින්වතුන්ට මේ මතක් කිරීම දායකත්වය සඳහා ඔබ ගෙවිය යුතු වන්නේ රුපියල් 6000ක මුදලක් පමණයි. ඒ පිළිබඳව විමසන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විමසීම් අංශයෙන් 0112 697 491 0112 697 491